අනිපත වලට විශාල පිරිසක් එක්ක සංදර්ශනය වලට. ඒ ඒ ලෝකේ කතිය. දැන් කොහොමද ලෙවල් එක මොකද කරන්නේ? එදින මට කියනවා දැන් ඉතින් අර රෝගියා සුව කරන්නයි මේ හැටි. ඒක තමයි රෝගියා සුව කරන්නේ. මේ ඒගොල්ලන් විශාල පිරිසක් ඇවිල්ලා. එකෙනි තරංග පුවක් කොටයක්. සාමාන්‍ය ඔය කප්පල් විතරනේ. ඔය පුවක් කොටයක්. මොකද නෑ හරියට මම මෝටර් වලින් මෑ වැඩ කරනවා. කොම්පියුටර් වලින් වැඩ කරනවා. පටපට කරලා වල හැරුවා තිබ්බ වැගුවා ඔක්කොම. සතු විනාඩියක් ගැඩ කියනවා ඒක විනාලේ හිටවා. ඊට පස්සේ මට කිව්වා දැන් මට මෙහෙම මට ඇල්ලි හැයි ගුවක් කොටේ මට අහු වෙනවද? මම පතු කරලා බලන්න පුළුවන් අතර අතර පුළුවන් ගුවක් කොටේ ඇත්තට මේ. තනි බවන අතර ගනි බවන අහු වෙනවා. ඊට පස්සේ මම දැන් අර ඇත්තට මං කිව්වා එයා මට කිව්වා ඔය විදිහට නිදා ගෙනහල්ලා මේ ෂර්ට් එක ගලවන්න කියන එක ෂර්ට් එක ගලවුවා. ඊට පස්සේ කිව්වා ගෙනහල්ලා අත් දෙක ඔය කණුවේ පිටිපස්සට ආරම්භ දෙන්න. දැන් මම ඔයා මෙහා දෙන්නක මෙහා දෙන්නක එයා කනුවක් දෙන්නේ නැහැ. හරියට ගාන්න වෙච්ච වගේ නම් ගත්තාත් ඒක නෑ වෙලා බලන්න. දුන්න ගාමට කර පොල් පට්ටියක් ආයි බැඳ බලන්න ගන්න. ජනතා පාරේ කියවන. දැන් මට කියනවා පුළුවන් නම් මේ ගන්න කියන්න. අද අහගෙන. මම කියවල පුළුවන් නම් අතහර ගන්න කියලා. ගන්න බැන්නේ ඉර වෙලා ඉන්නවා. මොකද කියන්නේ බැඳලා වගේ ඉර වෙලා. දැන් අද දෙක මෙහෙම යාවි ඊට පස්සේ. ඊට පස්සේ මට කිව්වා ඔක බලා ගන්න පොඩ්ඩක් මේකට නැදේ. නැගිනේ කෝකේ දෙන්නම් මම. ඊට පස්සේ මේ එතන ඉඳලා අර අර විදිහම අර වයිජෝරු වගේ කට්ටිය ඉන්නවා. වෙලමාතු මේ. ඔය දේවතාවෝ අමරන්නේ දේවතාවුන්ගේ වෙදමහත් දේවතාවෝ. මෙයා බඩේ තක්කලා බැලුවා මේ විදිහට. දැන් බඩ පේන බඩ පේන. ඉවය. ඒක නෑ දිදුනා දැන්. ඒක වන්නියම් මගහැරි ඇදෙනවා වගේ දැන්. බඩ පේන බඩ බලන එක මේක පැත්තට කරලා. අර තියෙන ඇලදිවත් එක්කලා තියෙන සම්බන්ධය තියෙන ඈ කරා පේනවා. නෙමෙයි එළියට ගලනවා. මෙන්න මේකයි තමයි රෝගීට මොලේ. මෙන්න මේ ටික ඔක්කොම මේ නාර වේරවල කියන්නේ. මේ නාර වේරීම නිසා මේ සම සමපිටද ශ්‍රාවයන් කියන්නේ මේ මේ උත්තේජන එන්නේ නැහැ කියලා. මේ ඕජස් එන්නේ නැහැ. දැන් මේ ටික හදාන්න කියන්නේ අද තියෙන මේ උපේක්ෂණය මේකයි. ඔක බලා ගන්න. බලා ගන්න කියන ඇන්සර් එක ඒගොල්ලන්ගේ ලෝකයක් තියෙනවා. ඒක තමයි බුදුම ලෝකය. ඒගොල්ලන්ගේ ලෝකේ ඒගොල්ලෝ අනකලා කාට හරි කට්ටියකට මොකක් හරි දෙයක් තියෙනවා. ඒ දෙලෙහිඳ ගත්තට පස්සේ ඉන්නවා මේ දේවතාවය. සුදු දේවතාවය. කිරිලි වගේ යන්නේ. අදි ලියකින් යනවා කියපු ගමන් ඒ ඔක්කොම කරන්නේ. එයාට දුන්නා ඉතින් බේස් දෙන්න. මේ මට දෙනවා එයා දෙන්නේ. මොනවද මේ කියන්නේ? පල්පිට්ටක් එහෙම දැන් පල්පිට්ටේ ඉස්ම ගන්න. නේද? එපාර එයාට ගිහුව ගාම අතර ආල්දයක් මවාගත්තා. මියා ආකාශයේ කුරුස්තාලා ඉන්න. තල් ගහලා. ඊළඟ හරියට මේ පල්පිට ඇල්ලුවා පොඩි වුණාට ඉතින් හරි විශාල ශරීරයක් තියෙනවා. ඇල්ලුවා දකල් දෙපැත්තේ කැලේ කවදම කඩාවත් නැසගෙන. උඩට ගිහිනකොට වෙනවා සේවක පිළිසිනා හරියට. අර කාලේ උඩදීම ආකාශය පිළිපුවා. පිළිසඳ යටි ඉඳ තියෙන ඔක්කොම වාදනවල. ආකාශයේ උඩ තමයි මෙහි ගහලා ඒ මනෝමය මෙහි ඔක්කොම. විනාඩි දෙකක් ඇතුළත කෙලෙස් දුන්නා. ආ වෙලාවට ඒක දිනා මේ ඇද්දල කුඩු ගන්න. මට ඉතින් මට කියනවා අර ඇහෙනවා බලා ඉන්න කියලා යන්නේ. මට පේනවා යනවා. ගියදායි. ගියදායි රුංගල ගියේ පිළිම හිමාලය වනේ. මට වෙන මහා කැලෑවක ගියා මොකද කියන්නේ. යනකොට මහා දල ඇදෙති. දල අත අල්ලගත්තාම දල ඇත හැම වෙයි. අගිත් මේ දලෙන් අල්ලගෙන සුරාගත කොට. නැත්තයි නේද? එනයි දුන්නා දෙලෙහි. එහම තමයි දෙලෙහි. දැන් ඒක දෙලෙහි මට වෙන කොළ පාත්‍ර උසලා ගෙනලා බාලිච්චි පෙර දෙලමත් යනවා. එයා මේ සත් භාගයක් අරගෙන මෙහෙම මේකෙන් පොඟවනවා අර වදින. පොඟ පොඟ වදින. ඔය බලන්න ටික වෙලා ගියා ඒක. අන්ත දැන් ඔක බලා හිටියා. දැන් ඔයාලා පෙරක් දිනවා. හරිද? ඒ වගේ ලකද සත්‍යය ඉන්නේ. අත්ත කමර මුළු කරනවා. ඒ වගේ ලක ඔයාලා ඔකලේ වෙනම දිනවා. දැන් මං ඉන්නද ඉතිස්සක් තමයි. පොඩි අලුවක් කරගෙන. අර මම කණ ඇතුලේ දාලා ඉතින් මෙහෙම කළා අර කණේ මුදුවක් තියාගෙන කතාව මොකද තියෙන්නේ? ඉස්පිරින් එකක් වගේ මුද්දක් මෙහෙම කළා නම් ඒ සුඩියෙන් අල්ලලා මෙහෙම අල්ලලා අපාරින් මට ඩන් ඩන් ඩන් සද්දේ හරයි එහෙනම්කොට මම හූ ගාන සද්දේ පටන් ගත්තාම ළඟ නාදි අර ආපු කට්ටියට සද්දේ අද ඔයා ඒ ටික හරි ඔය ටික හරි කියලා දැන් දැන් එහෙම ඇති විදිහට මට දැන් සද්දයක් ඇහෙනවා අවුද සද්දයක් පුතා කියනවා පුතා දැන් ඉතින් මේ සන්දාසනේ වර පිටාව බලන්න කියනවාද හොඳට වලේටව බලන්න මොකද්ද තියෙන්නේ මම බලනකොට විශාල චෛත්‍යයක් වැදලා තියෙනවා. මහා විශාල චෛත්‍යය. මේ චෛත්‍යය ඇවිල්ලා තියෙන්නේ නෑ ද්‍රව්‍ය වස්තු වලින් නෙමෙයි. ඒ ඒ ලෝකවල ඉන්න දේවතාවන්. පල්ලෙහාම පාදම දින හොටු පෙරාගත පොඩි ළමයි අඬ අඬ ඉන්න වැරහැලි වගේ වැදගත් පාත්ම කට්ටියක් එහෙම තමයි පාතම වටහවුනේ. ඊළඟට තමයි සාමාන්‍ය මිනිස්සුන්ට වටම වැදගත් පිළිලා ඒගොල්ලන්ගේ කුටුවරවල් ඇතියගෙන ආකාරයමයි. ඒ වගේ ඉතින් ඒකට ඊට පස්සේ ඊට වඩා හොඳ මේ සාහන සුඛෝපභෝගී මිනිස්සු දෙවත් මේ දරුවෝ මේ ඒ වගේ වින්න මට මේකක් කියලා කියන්න මට ඒ ඉහළින් සීමාව කියන්නේ බෑ වට මේ ඒවා ඉන්නේ ඉන්නේ ඉන්නේ චෛත්‍ය උඩට යන්න යන්න රුවන්වැලි සායයෙන් චෛත්‍යගේ ප්‍රමාණය වගේ පේන්නේ අර චෛත්‍ය උඩට වෙනකන් ඉන්නේ දේවතාවෝ අසේ ඔතනින් බලලා ඉන්නේ මට කියන මට මඩක් එනවා පුතා කවදාවත් ඒ ඥාතියින් හරි දේවතාවෝ දෙක වැඩ කරන්න යන්න එපා මොකද වහලෙන්නේ අර අන්න කියන්නේ පහලෙන් වෙන්නේ මොකද? ඇයි අපිට බරක් තියනවා නේද යන්නේ? අවන්ට එන්න බරක් තියනවා නේද? තමාගේ ඉඳගෙන උඩ බලන්නකොද? කියලා මට කිව්වා. මට වෙන හතරන් ඉන්න බල. ඉතින් උඩ. ඒ ඩයිටේ මැද මම ඉන්නේ. බලන්නකො ඉනි වගේ ඔය ඉනි වගේ තලෙන් තලේ තියෙන පත් වෙන්න. ඔන්න ඔය කට්ටුවකට ගමන් ආවොත් ඔය මට්ටමේ ඉන්නේ දේවතාංග වලිය තමයි. දැන් මේ කියන එක තමයි වෙන්නේ. කවුද බලන්නේ? දැන් හතරක් කොට වෙලා ඉන්නවා දැන් උඩට බැලුවා. බලන්න හතරක් කොට වෙලා ඉන්නවා නිල් පාට දේවතාවා. අපි කියන්නේ නැත්නම් විසුණු දෙවියන් කියන කෙනා තමයි. එයා ඉතලක පුතා මෙන්න මෙතෙන්ට ආවොත් මගේ වලේ තියෙනවා කියලා. මට ඇත්තල කෝටි පහක් තියෙනවා. මට තියෙන ඇත්තල කෝටි පහක්. තමයි මෙතෙන්ට ආවොත් මගේ වලේ කොහෙද? තවත් යන්න පුළුවන්. තවද බලන්න. දැන් වැටෙනවා පොත් කරලා. පොත් කරලා කියන්නේ සුදු ගහන. ඔක්කොම වටේ තියෙනවා. මම පහු කළොත් ඔයින් හැරලා තවතුර බලන්න. උල බුදුරෝ බලන්නකො. බුදුරෝ බලන්න කියන මට පුදුම හිතුණා. තනිකරම ජීවමාන දැස් පිළින හැම අතරම ඉර පෑවුවා වගේ බුදුරණාහිගේ ශරීරය. චූලාමානි කියවෙන්නේ බුදුරණාහිගේ ශරීරය. ඔය බාරේ හොදෙටම තියෙනවා. දැවෙන්න හොදෙට ඇකියි. ඔයදි එහෙනම් ඊට පස්සේ ඥාතින් එක්කලවත් දේවතාවෝ එක්කලවත් එකතුලා වැඩ කරන්න යන්න නැතුව තමයි මේ පාරේ යන්නේ. දැන් මට අර ප්‍රශ්නයක් වුණා. දැන් දවස් දෙකක් විහාරයේ ඉතිසිද්ධියක්. අර ආපු පිටිකට ඔක්කොටම සංග්‍රහ කරන්න කාලිමෑණියෝ කියන හොඳ මේ සතපාත ලොකු කාර්යයක් ඇද බෝඩරයක් එහෙම දාගෙන මේ සාමාන්‍ය මිනිස්සු වගේ තුන් ගුණයක් තියෙන ලොකු සමාජයක්. අයි හැදෙරි ගති ලක්ෂණ. ඊයා තමයි ප්‍රධාන. දැන් මම ඒ ඉස්තරේ බලනවා දැන් උතන. මේ සංග්‍රහ කරන් සංග්‍රහ ප්‍රධාන. එයාගේ පිටින් තමයි සංග්‍රහ ඔක්කොම කරන්නේ. ඒක ඒක විදිහේ කාන්තාවක් තමයි. ඒගොල්ලෝ ඔක්කොම පිළිගන් අර මැවිලාම ඉන්න කට්ටියට ඔක්කොම බෙද බෙදා දෙනවා අර ගෙනත් කෑම. ඒවා මැවිලා තියෙන කල් බේරන්න. මං ගාලා බැරලා තියෙන්නේ. ඔය දේවාලේ පූජාව පොඩ්ඩ තිබ්බේක මැවිලා ගිහින් තියෙන අර විදියට ලොකුයි. ඒවෙන් බෙදලා බෙදලා දුන්නා. දැන් ඔහොම දෙනකම මොකද කරන්නේ අර මේ කාලේ මෑණියෙක් කෙනෙක් ගිහින් එයාගේ ඉල්ලන්නේ නැහැ ඒ දින පූජාව එයාගේ ගන්න. සරසරලා බලන්න මෙවර යටි කරලා ගහන්නේ කියලා. මේ පෙද්දකමක් තියෙනවා විශාල පෙද්දකමක්. එයාගේ ලෝකෙ ඉන්න මැවිලා තියෙනවා. ඕකේ දාගෙන දාලා යතුරු දාලා වහගෙන යතුරු දාලා අතේ තියාගෙන. යතර ඉදිරිය තියාගෙන. බේරෙන්න බැරුවම ගීත අර ගහලා බැලලා ඉන්න හොඳට බල බල එපිකන් ගන්න හැම දෙන්නේ. ඔය ඉඳ හදිනවා. ඔය කියන කෙහෙල් ගෙඩියක් කරලා ඉඳන් දෙනවා ආරම්භ කරන්නේ. දෙන්නේ නැහැ. ඉතුරු අරගෙන හංගනවා. එයාගේ අදි ලක්ෂණේ ඒක. දැන් අර වෙලාවට වර පෙන්නනවා. අර ඉතිපිය වෙන වෙලාවෙදි මුලට ඒක ඉස්සලා මුල ඉතිපියා. දැන් බලා ගන්න කිව්වා මේ පූජා දෙන්නේ නැහැ. සාදු කියන බන්දට හොඳ උත්තරෝ. මෙන්න ලෝකෙ නීතිය කියන්නේ. මට කිව්වා දැන් අර පිටතට මේ පූජාවම දිනහැටි බලා ගන්න. කියලා ඉතින් අර පූජා වාක්‍යයට මෙහෙම අද කියලා ගත්තයි දේවතාව වාක්‍යයට. අර වාක්‍යය හැම දිනම බැරිද වාක්‍යයට අතර ආවා. ඒ જાතිය වාක්‍යය. ඕක බලා ගන්න කියලා මේක පිටි කරා. වටි වර්ෂාව ගියා දිග වෙනවා. මහා වටි වර්ෂාව. ඊළඟ හිටපු ලක්ෂයක් විතර හිටපු පිරිස. එක එක්කලාගේ එක එක වාක්‍යය. අමරසේ බලන්න. ඕක බලා ගන්න කියලා ගත්තාට කෙහෙල්ලයක්. එතකොට මෙහෙම අරගෙන ඉවිල්ලා ඕක කළා පිටි කරා. කෙහෙලැවරි අතන තියෙන එයා ඒ దేవතාවයන්ට ඒ જાතියේ කෙහෙලැවරියක් මෙලිලා. එයා මෙහෙම පිටියට කෙහෙලැවරි වර්ෂාවක් කියනවා. අර හැම වට්ටියකම එක එක කෙහෙලැවරි. අතන තියෙන ඔක්කොම මෙහෙම කළා ගන්නවා. ඒකෙදි බලාගන්න ඉන්න විතර. ඒ ඔක්කොම එන්නේ වර්ෂාවක් අයින කුලින් එකකින්. ඔහොම ඉලයින. ඔගේ මට කියන්නේ කිව්වා මේ නාරම්භික જાතියක් තියෙන. ඔය ඒ වීරි බෝල කියන්නේ කියලා. ඔය අපතල වෙනවා පස්සේ. ඊට පස්සේ ඕක ගත්තා. ඒක එහාට දුන්නේ නැහැ. එහෙම කියන අර පැත්තට ඒක කිව්වා. බලනකොට එයාගේ අත්අස්වැන්න කියනවා. ඒකේ ඉන්නේ තනිකර අවුරුදු 16 සුදු ඇඳගත්තම ඉස්කෝලේ ළමයි ගෑන ළමයි. ඒ ඒක එක්තරා උයලා. මේ මේ මෙවිලා තියෙන්නේ. ඒ කට්ටියට අරගෙන කියලා. මේක ගන්න. ඒගොල්ලන්ට තේනවා මේ පුකුරු පුකුරු එක එකනා යතන. හරි සන්තෝෂෙන් අරගෙන. හරි විහිළු කරනවා. දැන් මේවා කටේ දාලා සූප කරලා එහෙම කරලා මට පේන්නනවා. අහව කරගෙන. මම ඒ පැත්ත බලන්න දෙක මන් දිහාම ලාලා නැත්නම් බැලුවා. දෙක තමයි. බලලා අරන් හැවුවා. තවලා වගේ බැලුවා. අපිට මොකද කියන්නේ? සාවල වෙලේ සකල ආපු කියන්නේ අඳු ගන්නවා යන්නේ කියලා. ඊට පස්සේ තමයි වෙන්නේ කියන්නේ ඉතින්. ඊට පස්සේ අර දීලා අන්තිමට වැඩි අර කියන්නේ සාලි කියලා උතුම් හදේක. ඇවිදලා අරගෙන හරි වැඩේනේ උටි. මදි වුණා දෙන්න. බෙදන්න මදි වුණා. දැන් අත වශයෙන් වෙන අපේ ගෙදරක බගුන් ගෙදරක් hali මොනවා හරි උත්සවයක් දෙවිලා. කොටසකට බෙදලා ඉඳන් අපිටම ඇවිත් කවුරු හරි කිව්වා හරි වැඩේට කැමති දෙයක් නැහැ කිව්වම ඇති හැංගීමක් එන්නේ. මටත් අන්න එහෙම හැංගීමක් ඒ වෙලාවේ ඇති. දැන් මම මොකද කරන්නේ? කියලා මට හැඟීමක් ආවා. පුතා කලබල වෙන්න එපා කියලා වුණේ. අර දේවතාව කිව්වා. මට එවන්නකෝ ඒක පොල් පොට්ටකුයි ඒක මුං ඇටේකුයි කියලා කිව්වා. දැන් අරගේ තියෙන මුං ඇට දේවතාව කිසිලා පොල් ටිකක් ඉන්න තියෙනවා. ඉතින් මං මං මං හිතනවා කොහොමද මම යවන්නේ කිව්වද? ඕකෙන් මුං ඇටයක් අරගෙන පොල් ටිකක් අරගෙන ගිය පිටට තියලා උඩට විදිනවා කිව්වා. ඉතින් අර මැවිලා තියෙන එකෙන් මං අරගෙන මෙහෙම දියලා මෙහෙම කරා. අර වෙන මේ මුං ඇට පිළිවීම කියලා දේවතාවයා අතට ගියා. අර පොල් ටිකක් අරගෙන. අරක ඕක හොඳට බලාගන්න බව නැහැ කිව්වා. ඊට වම් කළ දැම්මා. අර දෙක. මේ වැටෙන්නේ මෙහෙම. හෙල්ලි හෙල්ලි. අර දෙක එක දෙකක් වෙනවා හතරක් වෙනවා අටක් වෙනවා 16ක් වෙනවා ඔහොම ඩිග්‍රී දෙවිලි වැඩි වෙවිව ගැසෙන ගැසෙන ගන්න. අන්තිමට මුංගට වර්ෂාවකේ පොල් වර්ෂාවකේ පොල් වුණා. ආපහාම උඩ විශාල කුණීල කියලා. මේවෙන් එකතු වෙලා යන මහා කල්දේරා විශාල කල්දේරා වල පිළිගන්න. අර මහා වැස්ස ඉවරනේ අර කල්දේරා පිළ උතුලා කියනවා. පස්සේ ඒගොල්ලෝ දැන් නම් මේ වගේ 13 එක දාවත් දෙන්න පුළුවන්. කියන සන්තෝෂෙන් දෙන්න. පස්සේ අර කට්ටියට බෙදලා දෙන්න. වෙදා වෙච්ච පිළිවිය. දැන් ඕක පෙන්වන්න පස්සේ මට මොකද වෙන්නේ? දැන් මම දැන් මම කල්පනා කරනවා දැන් ගෙදර ඇවිල්ලා. මේ දර්ශනමයි. මේ මනෝමය කියන්නේ මනසට පේන එක කීනියක් දෙන්නේ. මේක ඇහැට පේනවා. පියවියත් එකට පේනවා. මනෝමය මයින්ද. ඒක. මේක පියවියත් එකට හොඳට පේනවා. මවලා දෙන්නේ නැහැ. ඒ වගේම අතින් අල්ලන්න පුළුවන් ගරුවේ මේ වශයෙන් අතින් අහු වෙනවා. ඒවා පුදුම සිද්ධියක් කියන්නේ ඒක හිතාගන්න බැරි අමුතු දෙයක් කියන්නේ. අනික ඒක නිකන් ඒක හොඳට තේරෙනවා යවන්න ඔක්කොම පුළුවන්. අන්තිමට ඒක කළ වෙලාව මම ගෙදර ගියාට පස්සේ මම කල්පනා කරනවා දැන් හරි කිව්වා මට ඒ වෙලේම හිතුණා. ඊට පස්සේ කිසිම වෙලාවක ඥාතියෙක් දේවතාවෙක් සම්බන්ධ කරලා එකතු වෙලා කරන වැඩ පිළිවෙල මට කරන්න බෑ. ඒක තමයි නියම ක්‍රමය. පුළුවන් නම් කවදා හරි ඒ සත්‍යය ධර්මයේ තුලින්ම නැගිලා ඒ ශක්තිය මතු කරනවා පුළුවන්. මම ඔයෙන් තමයි සයන ගෙදර ගියා. ගෙදර ගිහලා නේද? ඒ දවස්වල මම හැදින් අර වැඩ පිළිලා භාවනා යෝගී වැඩ පිළිවෙලට සම්බන්ධ කරගෙන අර සමාජ සමාජයට ඒක නෙමෙයි කරන්නේ. මේ දර්ශන කතා පිළිබඳව විමර්ශනය කරන එකමයි. ඒ වගේ පිළිබඳ. මම ඔස්සේ ගෙදර ගිහලා කල්පනා කළා දැන් හරි වැඩක් නෑ. නැති මම තනියෙන් කරගන්නේ මොන වාසියද? ඒ ශ්‍රමයක්. එහෙම කියලා මම හිතනවා. එතන පුතා පල්ලෙහා කුටියට යන්න. ඊට සමාධිය. එහෙමත් නැති. පොඩියක් තිබුණා. මම ඉතින් ගියා. ගිහලා ඉතින් මම ඒකට සම්බන්ධ වෙලා හිටියා. ආ. ඒ කියන්නේ සමහර දෙනෙක් පරතන වාසියේ හිටනවා. එතරම් හිටනවා. ඊපස්සේ වර කිව්වා. දැන් පුතාට පේනවද? ඇස් දෙක පියාගත්තාම ඈත එළියක් තියෙනවා. ඔක ඉතින්නම් තියෙනවා ඒක. හරියට අර උදේ පාන්දරට ඉර පායාගෙන එනකොට වලාකුළු වල සුදු ආලෝකයක් වැටෙනවා. මේ සූර්යයා වටා කරලා ඉන්න සුදු ආලෝකය ලැබුණාම බලාපොරොත්තු ලැබුණාම දීප්තිමත් උඩු විශාල ආලෝක කඩම් බැහැටි. ඔන්න ඔහම ආලෝකය. දැන් ඔක පේනවා. ඔක මැද හොදලා බලන්නකො. කියලා. මැද බලනකොට සූර්යයා මැද. අර විදිහට සූර්යයා දැක්කා. හොඳට පැහැදිලි. පස්සේ මට කිව්වා. ඔය කලේ තමන් ඉස්සරහට ගන්න. ගන්න හිටනකොට වෙනවා ඉතින්. පස්සේ මට කියනවා. ඔය කලේ කරකවන්න. දකුණට කරකවන්න. මම හිතරේ කරකිනවා යා. නවත්තන්න. නවත්තන්න. හිතේ කියනකොට නවත්තනවා හිතරේ නවත්තනවා. වමට කරකවන්න. බිත්තරේ හැදෙද කරකවන්නේ. අර අඳ හැඳ කියන. ඔව්. නෑ. දේවතාවක්. පුදා කියලා කතා කරලා එයා තමයි කියන්නේ. අර විශ්ව දේවතාව කෙනෙක් නේ කතා නෙමෙයි. එයා තමයි මේ විස්තරය. මේ කරකවන්න, වමට කරකවන්න, දකුණට කරකවන්න. දැන් හිතෙන් නවත්තන්න. කියනොත් නවතින. කියනකොට කරනකොටම හිතනකොට නවතින. දැන් ඔක නිල් පාට කරන්නේ. සතු පාට කරන්නේ. සහ පාට කරන්නේ. කොළ පාට කරන්නේ. ඔක්කොම පාට කියනවා. කියන කෙනෙක් කරන්නේ. අද තිබුණවද මවන්නේ. දුබුරු පාට කරලා සෙට් වෙනවා ඒක ඉස් පාට සෙට්. අවලේ වෙලා ඉඳන් ඉන්නවා. දැන් ඔය තලයේ වෙන ගහක් පවන්නේ. මාව ගහක් නෙවෙයි හිතනකොට බැහැ. ඒක ඒක ගැස්සයි මවල කිව්ව මම. දැන් ඉතින් අප ගහක් හරි හරි ගහක් මැව්වා මවල අප ගහ තමයි. මවල වෙලා කිව්වා. ඔතන බොහොම මේ හාවේ පායි හතික් මවා ගන්න. පිටරේ ගම වෙයි. මම හාවේ දින හාවේ නෑ. අතුරු දහන් කරන්නේ. අතුරු දහන් කරන්නේ. අර ගසොත් ඉස්සෙල්ලා දුන්නේ. ගහක් මාර අතුරු දහන් කරන වෙන ගහක් මාර එහෙම නේ දුන්නේ. මේ කුරුණා තමයි දහක් පාවල 10 15ක් මාන්නේ. ඒක අතුරු දහක් කරන්නේ. එළුවෙක් පානේ ඒ වගේ හතෙක් මාවන්නේ. නැව අතුරු දහක්. දැන් බය නැතුව කොටියෙක් මාන්නේ. දැන් පීනා ඉඳා වගේ පේනවායි කලින්. නැව. හොඳට කොටියක් වෙන්නේ. අතුරු දහක් කරන්නේ. අතුරු දහක් කරන්නේ. ආයිත් මාවන්නේ. අතුරු දහක් කරන්නේ අතුරු දහක් කරන්නේ. මේ හවු. දැන් ඉතින් ජීවත් වෙලා ඉන්න Tamanට උගන්වපු ගුරුවරයෙක් මාවගන්න. දැන් ජීවත් වෙලා ඉන්නේ. එහෙම කියන්න හේතුව ඒ මව්පිය කෙනා පිළිබඳ පස්සේ සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද අමෘතීත කියලා. දැන් ජීවත් වෙලා ඉන්න කෙනෙක් නම් එයා මැව්වට පස්සේ එයා ජීවත් වෙලා ඉන්නවනේ. ඒක සැකයක්. දැන් බවලා බලන්න. දැන් මැව්වා. දැන් තේරුම් ගන්න ඔය තමගේ වන තමයි. ඔතන කවුරුවත් නැහැ. තමාම අවාගත්ත ගුරුවරයා තව ජීවත් වෙලා ඉන්න කෙනෙක් නම් ජීවත් වෙලා ඉන්න කෙනා ඔතෙන් දෙන්නේ. ඒ තමාම අවාගත්තේ තමාගේ මනසේ ගුරුවරයා. දැන් ඔන්න ඒ ගුරුවරයාගේ කොහොම ප්‍රශ්නයක් ආවා. ගුරුවරයෙක් හැටියට සමාගයේ මනස තමන්ට පිළිගන්න. අන්න එයාගෙන් ඉගෙන ගන්න. දැන් ඔක තමයි දුන්නේ කරන්නේ. ඊට පස්සේ අර අතුරුදහන හඳ අතුරුදහන. ඊට පස්සේ ගුරුවරයා දැන් ඉතින් පාඩම් විස්තර කරලා දෙනවා. දැන් මම එයාගෙන් අහනවා. පේනාදී රහත් දැකලා වැඩ කරලා ඉතින් මම එයා ඊනාගෙන් අහනවා. ඉතින් ආයිවන් එයාගෙන් මහත් දැකලා එයාත් ආයිවන් ඉතින් කරලා දෙන්නවා. ඒක කොහොම කරන්නේ? ඊට පස්සේ එයාගෙන් ඉතින් මම මොනවද අහනවා. අහන්නේ නැහැ උත්තර දෙන්නේ. අර කතානේ ඉන්නේ. සද්දය ඇහෙන. සද්දය ඇහෙන සූත්‍ර. ඊට පස්සේ මම කිව්වා මට මේ කියන කතාවේ ඇහෙන හදලා දෙන්න බැයි. මේක අපහසුයි මේ ගොළු භාෂාවෙන් මම ගන්න. සංඥාවෙන් වගේ ගන්න හැකියි. කතාවේ ඇහෙන හරක් කරන්න බැයි. කරන්න පුළුවන්. ඒ තරම් දිනු. ඊළ වෙල මට හොඳට බලා ඉන්න කියලා මේ යකලෑණිය අත. මේ පෙන්නවා. දැන් විමසි විද්‍යාවක් මවලා. බලා ඉන්න කියලා මෙහෙම වෙලා සද්දය හයිද කියලා දැරියයි. හරි සබර් කැලක් වැටිලා විදිලා යනවා වගේ යනවා දැක්කම කද්දි. මුළු වෙලේ කන්දි හයින කියලා තමයි නැගෙන්නේ. ආයිත් මෙහෙම කළාද? ආයිත් විදිලා ගියන්ට කේම. තවත් හයින කියලා අයිතර යනකට අපේ. තාන් තාන් තාන් තාන් දාලා ගියා කියලා හැක් වෙලා විදිනවා. ඒ සත්‍ය ඇහුණා. ඇහුණා නේද? අර විදිනේ මහා. දැන් ඒක ආයිත් බලාගෙන මැටි වාක් එකක් ගත්තා මල් වාක්. අර මේක විදිනේ සත්‍ය හයින. විදේ කියන්නේ. දැන් අතේ මෙහෙම හොෝ කිරි කිරි දාලා ඉර කරපුවා. එම දැම්බිදේ දැම්බිදේ කියන මට අවධානය යොමු වෙනවා. බක් කියලා එකපාර. අර විදිහට එකලා. සද්ද දෙක නැන්නේ. එතකොට එයා කතා කරනවා මට. මිනිස් අරද කතා කරන්නේ කලංග පන්තියේ කතාන සමහරවල් ගන්නවා. ඔය කලංග පන්තිය ගැමන නම් ඔය වාද්‍ය අතර තියෙන කතා එන්නේ. දැන් කතා කරනකොට ඊට පස්සේ ඉන්ද්‍රයෙක් පිටර දෙනවා. ඔව් දැන් මුදේ නෑ බෑ. යා බාහුනම හදන්න. ඊට පස්සේ දවස් දෙකක් මුදියා ගත්තාම පැය කාලේ විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මම මේ අත මෙහෙම කරගෙන හිටාන කියලා. හරි ගලනගෙන ඉන්නේ. හ්ම්. මම කල්පනා කරා මිනිහෝ කියලා කියන බෑ කාලකින් හිට කරලා කලින්. මම කල්පනා කළා යකෝ මේක කොහොමද කරන්නේ? අපි කියන්නේ සෙල්ලම කැමේ මේ ජීවිතේ කවි හදන්නේ කවි හදන්නේ කියලා බෑ ගන්න යන්නේ විනාඩි ගන්න කියලා පදයක් කතා ගන්න. මිනිහ කොහොමද මේ හැම කිව්වේ? දැන් මේක අහගන්න ඕනේ අර ඇයි. යා කුටියට ගිහින් එන්න තමයි ඊයේ මම මේ වීණියක් දැක්කා. වීණිය හරියටම ගලපලා කවි කිව්වා. ඒක ඉතින් කවිමයි ආයි ආවට කියන්නේ මට මතකයි. ඒ ක්‍රමයේ මට මේ ස්වභාවයෙන් ගන්න වෙයිද කියලා. ඒ වගේ නම් පුළුවන්. පුළුවන් කෙනෙක්ව පෑන අපි බලේ අපි අරගෙන ඉන්න. මුදී. ඊට පස්සේ මම කවි පරිපදේ පදේ කියනවා එයා ලියන්න කිව්වා. ගියක් හදන හැටි කියලා ඉතලම ලියා ගන්නවා මාතෘකාව. ඒක මුල් කරගෙන කවි දුන විදි ගානක්. එයා කියනවා ලියන්න. අනිපදේ කිව්වා එකක්. ඒ පරික ඔය ගැටි. නැවි නවත්තා. නවත්තලා ඉවරලා දැන් ගිහිලා ඉතින් බෝතල් තුනක් අල්ලන්න ජෝගුවක් තිබුණා ජෝගර වතුර හේකුයි තවත් වතුර බෝතලයක් අල්ලන්න බීදුවා ඒකට වතුර හේකුයි බෝතල් හතරක් අරන් ඉන්න කිව්වා අත වතුර බෝතල් හතරක් අරන් ආවා අරගෙන කුටියට දැන් ඔය කොලේ පැත්ත කිච්චන්නේ කොලේ ආවදනේ දැන් මොන මනසට එවනවාද එකේ කල්පන විශාල වතුර විභාගයේ බාරෙන් වතුර බෝතල අදල්ල හැප්පෙන්නේ මනසට එවන්න හදන්නේ දැන් මගේ අවධානය යොමු කරලා මනසට එන්නේ මට දැනෙනවා මේ හරියට පැලපී ගිරියක් විතර මොලයක් පේනවා ඇඟේ නිකන් දැනෙනවා දිනකොට. ඒක මට පේනවා එන්ජින් දෙක කිටි කිටි කියලා ටෙනිස් බෝලයක් ගන්න පුඩි වුණා. ගොබ ගෙඩිය තරම් පුංචි වුණා. හරි අමාරුයි දැන්. කිටි කිටි කිටි කිටි කියලා තද වෙනවා දැන්. මොලේ ඔක්කොම හිර කරනවා දැන්. අන්තිමට ඒක ගියා ඉන්දියන මුං ඇට අතර ගිහලා පුංචිලා පුංචිලා ගිහලා අන්තිමට ඇහැට බෙන්ටක් ගාලා අත දානවා. අතන තනිකරම ආලෝකයක් වුණා උඩ. මේ ඔළුවේ උඩ තනිකරම යුද්ධ වෙලා ගිහින් ආලෝකයක් වුණා. ඕන් වෙනවා කියලා හරයි. හරි පදේ වෙනවා. කියනකොට මම කණි කයි පදයක් පිටු. පිට වෙනවත් එක්කලා කුරහට ඔක්කොම වේලා. අපෝ දිහත් එක වේලා කියලා මොලේ මොනවා වුණාද දන්නේ. වතුර තිබහ වැඩි අර වතුර පොදේ තුන් කාලකට තිබුණා. ආ දැන් කමන්නේ ආයි අනිකට එවන්න දැක්කේ. ආයි තරවගෙන. අර වගේ හිර වෙලා හිර වෙලා හිර වෙලා කියලා පඩගල්ගේ අතුරුදාගෙන ආලෝකයක් වුණා. ආයෙත් එනකොට කුරුස්කාල් ලිහිලා ගියා වගේ අර මොලේ තිබුණ මට්ටමට පේනවා දැන් කියනවා. අද දෙවෙනි පදේ යනකොට තරවගෙන වතුර තිබුණා. මම කවි දෙකක් කියලා කියලා ඉවරනකොට වතුර පොතක් හදලා දීලා තියෙනවා. හැබැයි පඩේ වතුර තියෙන බව දැනෙන්නේ. වතුර පොතහතරක් ඉදිරිය පිට වෙච්ච පස්සේ මම අහනවා ඒ ගුරුවරයාගේ මහන. කොහොමද මම වතුර පිටට බීවි? ඔකේ වතුර වලට. මනසේ තිබෙන්නා වූ කාරණාවක් තියෙනවා ඒ කාරණායි ගම හිර කරගන්න. මේ ස්නායු සුද්ධ කරන්නේ ඒ වතුර පරමාණු කරලා ගියාට ඒ වතුර. ඒකේ වතුර ටික පිට වුණා කියන්නේ ඒ වගේ මුද්‍රාවලට සෝපියක්වත් දැන් පිටුන්නේ නැහැ. ඊට පස්සේ කවි දෙකයි තුනයි කිව්වේ ඊට පස්සේ කිසි ගානක් ඔච්චිතාව දෙනවා කෝ ගාලා මේ දැගෙන ගන්න තමයි ආවේ. ආය අන්තිම වර්ධනයේ කවියක්. කවියයි කතාවයි දේශනාවයි ඔක්කොම හැදෙන එක. ඊට පස්සේ කිව්වා තමාගේ මනස ගුරුවරයා කරගෙන මනස සංපත්‍රය සාධ්‍යන්ත. මේ ඉතින් අවතර ඔන්න බවල ගන්න පුළුවන්. ගන්න අවශ්‍ය නැහැ අස්පක්කන්දරේ කියන්නේ. මාස කොට. ඔව්. මවල ගන්න කොට. නෑ මවල ගන්න විතර ලේසි පහසු මේක. අරක ඉතින් මානසික යොමු කරන්න දෙන්න. මේ අනික වෙන්නන්නේ මේ දැන් ආධ්‍යාත්මික පැත්තෙන් දැන් අභ්‍යන්තරේ ක්‍රියාත්මක කරන පැත්තට ගත්තම අභ්‍යන්තරේ ක්‍රියාව දිනු කරන්නේ. ඒක තමයි ජීවිතය ඉන්නේ. ඉතින් පනගත්තේ මේ තමයි ප්‍රමාණිකුල මේ කවි කතාව ඔක්කොම දේශනා කතාව අධිවේගවත් කතාව ඔක්කොම ඉන්නේ ඒ හිතන ඉදිරියට ඒක. විතර වෙන තමන්ගේම මනස. දැන් ඕක සත කිව්වේ ඕක තමයි ඒ කාලේ අවිඥාලාභී ලැබුව ක්‍රමය. මේ අවිඥා කතාව අද යට වෙලා තියෙන්නේ. මේ ලබන්නේ ඉතල ගුරුවරයා මවලා ගුරුවරයාගෙන් තමයි අරගන්නේ. ඊට පස්සේ ගුරුවරයා අභ්‍යාසයට ගත්තා සමාන. සමාජයේ මනසම ප්‍රමුඛ කරගන්නවා. ආධ්‍යාත්මික මානවීයත්වයේ මේ බාහිරට ගන්න ප්‍රේම. දැන් මේක රහස. ඔය දෙන්නේ නැහැ යෝග. අපි දැන් ඔය ගැන කිව්වද? යෝගීන් ඔය ක්‍රම එක මේ තරගෙන යෝගීන් ලෝකෙට දෙන්නේ. ඒක ගුරු. ඒක තමයි හංගගන්න. ඔය ඒ යෝගියාට ආපුවාම යෝගියාම දෙන්නේ. දෙන්නේ නැත්නම් ඉතින් මේගොල්ලන්ගේ තියෙන එක්තරා කිය අඩුපාඩුවක්. මේ ඔයක සිද්ධියක් එහෙම තමයි ඉතින් මේකත් මේ ලෝකෝත්තර නුවණට කෝත්තර වෙන්න ඒත් වැඩි ලෞකික දැහැන ක්‍රමය තමයි මේ එකත් සම්බන්ධයි දැනෙනවා ඔය දැනෙනවා ඉතින් මාතුලම ක්‍රියාත්මක වෙන බව දැනෙනවා ඒක යන්නේ කතාව අධිවේගවත් ඔව් ඒක එක එක හදාගෙන කැපෙන ක්‍රමෙදී ආවනකොට මේ ඔක්කොම යන්නේ ඔක්කොම අර මේ අත මෙහෙ යන්නේ කරේ ඒ සඳහව කරන්නේ නෑ නෑ දරුවා කරන්නේ දැන් ඉතින් විලා යනකොට නිකන් හුස්ම ගන්න අවශ්‍යයක් නෑ ඔච්චර වෙලා කියලා කියලා ඉතින් අතර කරු ගම මොකද වෙන්නේ ඉස්සරහ අපේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ වචන පැටලෙනවා අදිවේගවත් ඒ කියන්නේ පොතක් බලන් ඉඳියා මොන විදිහකින්වත් එහෙම කියන්නත් බෑ ඒ වචනේ කවි කවි ගානේ යවන්නත් බෑ. නමුත් ඒක දැන් අපි ටේප් වෙලා බලපුවාම ඒක පදයක්වත් වෙනස් වෙලා ක්‍රමානුකූලව තියෙනවා. ඒක තමයි පුදුම දෙයක් නේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ මහා පුදුම දෙයක්. ඔය දේ ඒක විශ්තික දෙයක්. නෝ බැරි වෙන එකක් නෑ පුළුවන්. බැරි විදිහකට. අන්න එහෙම එකක් ඔබ තියෙනවා. තිබුණා බැරි වෙන්න බෑ. බලපෑමක් තියෙනවා. අහ ආ ඔව් ඒ කියන්නේ දැන් මොතන අපි ප්‍රසිද්ධියක් වුණා. මහා බුද්ධ මාලාව කියලා මන්ත්‍රයක් තියෙනවා. ඔය මන්ත්‍රයෙන් ඔය මේක කට්ටිය ක්‍රියාකාරීත්වය කිරීමට ගන්න පුළුවන් ක්‍රමයක්. ওই දර්ශනේ මතුවලා හොඳට පැහැදිලි වෙච්ච වෙලාව. ඔය හැමදාම මේ දවස් උගාක් ඔය පැහැදිලි. ඒක අතර වෙනස් වෙනවා. ආ පෙරණ පිටි වායි කිව්වේ ඒකයි. එක දවසක් මරෙන් ඇවිදි ගහනවා කවුරු හරි කෙනෙක්. ආ අදෘශ්‍ය වරක්. ඔව්. මේ ලෝකේ දවුරුදු 2500 කට කියලා තෙල් තිබුණේ නැහැ. තෙල් පහළ වුණේ අවුරුදු 2500 පස්සේ. මේ විස්තරය දන්නවනේ. මම දන්නේ නැහැ නේද? ඔයාලා අහන්න දන්නේ නැහැ මොකද විස්තරේ. එහෙම කියලා ඉවරයි නම් අර කිව්වා දැන් පාවලා පේනවා ලොක්කන. අවුරුදු 2500කට ඉස්සෙල්ලා සුරා අසුර යුද්ධයක් හටගත්තා. මෙන්න මේ යුද්ධය හටගන්න වෙලාවේදී අනන්ත කියන නාගරාජයා දලනවැල් හදා මේ වෙලුවා අර මහ වෙලවට. දැන් මේ ගත්තේ මොකද මේ කපටි නුවණක් ඇති. සියුම් නුවණක් ඇති දේවතාවෝ. ගත්තා තීරණය. හබැදිලා කරා. හබැදලා නම් ජයගත කෙනාටයි මේ තාවතින්න දිවලෝක අවුලයි. පරිච්ඡ කෙනාට කරන්න දෙයක් නැහැ පරාජය බාර ගන්නවා. එහෙම කියලා මේගොල්ලෝ මොකද කරන්නේ? මේකට ගත්ත කපේට ගත්තේ අනන්ත කියන නාගරාජය. ওই නාගරාජයයි ධර්මවල හතක් උතල. අල්ලා ගන්න පුළුවන් හයි හත්තිය ඉතිපැත්ත උඹලා ගහිලා කියලා දුන්නා. අර අපරේ. මෙත්ත වෙන කල නැත්ත වැද්ද ගත දේවතාව. මේ දේවතාවට අල්ලගන්න ඉඩක් නැති ගන්න කියලා අරගෙන සන්තෝෂ වෙනවා. අපි ගොඩක් අල්ලගෙන ඉඳ දිනවා. ඒක දේවතාවට අල්ලගන්න ඉඩ මේ මේකගේ පෙනකොබ එක දිහාලා තියෙනවා. මේ නාගාලිය. මේ පෙනකොබ කියන්නේ කඩේ ඉඳන් ඉන්නේ. ඉස්සරහින් එනවා පැත්තකින් එනවා අනිත් පැත්තකින් එනවා ඔහොම තමයි මේ පෙනකොබ ටික තියෙන්නේ. දැන් මේ පෙනකොබ තියෙන පැත්ත ලොකු පැත්ත ගත්තා අසු වෙන්නේ. අල්ලගන්න දෙන්නේ. අරවල ගරවැල් හතක් එකතු වෙලා පස්සේ කවදාවත් ඇදෙන්නේ නැහැ. වරන් කවුමක් හරි කවුම හතක් කරගෙන කබයක් ඇද්ද ඇදෙන්න පුළුවන් කොහොමද ඒක සිදු වෙනවද? දේවතාවෝ මේ උපක්‍රම තීරීම ගතන්නේ නැත්නම් අපිට කරන්නේ. අරගෙන ඉවරලා ඉතින් ඒ යකඩ ඇණයක් අරගෙන. මෙහෙම උගේ නැට්ට පැත්තට අයින. ඒගොල්ලෝ. අරගොල්ලෝ අදිනවා. මේකෙන් අයින් අයින් ඔය ගන්නේ අර නාගරාජා හෝ සෝස් කරගෙන යනවා කියලා දුන්නා. විසදුන වදිනකොට මහා රංජුගිනි පෙරලිපෙන්දි කියලා දින දින වැටෙනවාසලු. අන්තිමට වල දෙවියන් දානවා. ඔය ඇදීමේ අවස්ථාවේ මහා මෙර මිරිකු. දැන් දර්ශනේ වැහිලා වෙනවා ටීවී එක වල. විශාල තෙල් කන්දරාවක් ගලාගෙන ගලාගෙන ගිහින් ඉතින් මෙහෙම යනවා. මහා මෙරෙන් ගලාගෙන මහා මෙර ඕජස්. ඒක සම්ප්‍රදායට අයිති පිළිපස්සේ ඉඳලා මෙන්න මේ කායේ වැරදිලා ඉඳන් අර කර්මස්ථානේ වෙන්නේ. අර අපි ඉතිහාස කර්මස්ථානේ මුල් කරගෙන. ඔව් ඒ කර්මස්ථානේ මුල් කරගෙන එදාම වනගින් පසු විශේෂත්වයක් නැහැ. නැවත හතරපාව වශයෙන් හිමි නේද? හැබැයි උපසම්පදාව ගන්න බැ අනාගාමී වෙනවා. අනාගාමී වෙනාට පස්සේ තමයි